නිදහසේ නිල්ගුවන පුරා කොළඹින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා බක්මී නිල්වා කවීත්වයක සාරාණු ප්‍රාප්තියක මුදරාවලෝකනය ආසයුරු නැති මට ආලෝකේ ජන දේවි සංසාරේ සුදා සුදා රැවුනා රසය මිහිර දැන්ම කැතිව විලී තිරේ නියුගේ සරල වක්මී දෙල්ලුව වක්මී දෙල්ලුව නාටකයක මිහිර ශනිදාවේ රසවින්දනය කරන්න ලැබෙන විනාඩි කිහිපය අපේ සිංහල සිනමාවේ තිබෙන ගීතාවලිය කොයිතරම් මිහිරිද රසවත්ද කියන හැඟීම ඔබට හදවතින් විඳගන්න ලැබෙන විනාඩි කිහිපය කිව්වත් නිවැරදි. එහෙම නැතිනම් සිංහල සිනමාවේ ආදරණීය මතකයන් ඒ මුල්ම ගීත ඇසුරේ රස විඳින වේලාව කියලා කිව්වත් හරි. අපි හැමදාම බක්මීල වැඩසටහනෙන් මේ රසය ඔබට බොහොම ආදරෙන් පිරිනමනවා. අපිට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා ගීත ඉල්ලීම් සහ මේ චිත්‍රපටවල මුල්ම ගීත ලබා දෙන්න කියන කාරණේ. ඉතින් අපි ඒවා බොහොම සතුටින් බාරගෙන අපේ වැඩසටහනෙන් ඉල්ලීම් ඉටු කරවාලමින් තමයි අපේ වැඩසටහනේ මේ ගීත පෙළ ගැස්ම අපි හදාගන්නේ. ඉතින් අදත් ඒ රසය මිහිර විඳ ගන්න ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රසවින්දනය කරන ආදරණීය මිතුරන්ට මිතුරයන්ට බොහොම සතුටින් ආරාධනා කරනවා මේ සිංහල සිනමාවේ මියුරු ගීතාවලිය බක්මී රතිය මේ විලේ ආදරි හඳුනා සිටේ भक्ति पुनालय्या මෙතන අද වැඩසටහන අපි ආරම්භ කරන තෝරාගත 1958 වසරේ පෙබරවාරි මාසයේ 24 වෙනිදා තිරගත වුණු වනලිය චිත්‍රපටයේ ගීතයක්. මේ වනලිය චිත්‍රපටය ලංකා චිත්‍රකාරය තමයි නිෂ්පාදනය කළේ අධ්‍යක්ෂකවරයා B.W. ජයමාන සංගීතවත් කලා ආර්.ඒ. චන්ද්‍රසේන ගීපද රචකයා ඒ.ජේ දසෝයිසා මේබල් බ්ලයි මේ ගීතය ගායනා කළා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ මේබල් ඩයිට් සමග ෂර්ලි බ්ලයිට්. ඔබට මතක ඇති මේ චිත්‍රපටයේ තිබෙන ගීතයක් වනලිය ඔයාද මේ වනයේ කියලා මේ චිත්‍රපටයේ ගීතයක් තියෙනවා. මේ ගීතයක් ගායනා කරන්නේ මේ ෂර්ලි බ්ලයිට් සමග මේබල් ඩයිට් චිත්‍රපටයේ රූපරාමයේ. හරි. ඉතින් මේ රසබර ගීතය සමග අපි ඊළඟ ගීතයට යන්න කැමතියි. ලලිතාත මේ මේ ගීතයත් මම හිතනවා ඊටාම රසවත් ගීතයක් බවට පත් වේවි කියලා. පිරිමි නිසා චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වුනේ 1960 නොවැම්බර් මාසයේ 18 වෙනිදා තමයි චිත්‍රපටය තිරගත වන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ EAP එදිරිසිංහ. මේ EAP එදිරිසිංහ මහත්මයා විසින් නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටය වෙනවා. මොකද පළවෙනි සිංහල චිත්‍රපටය කියලා කියන්නේ ඔවුන් මීට පෙර නිෂ්පාදනය කළේ අංජලි චිත්‍රපටය. ඒ අංජලි චිත්‍රපටය හින්දුස්තාන් චිත්‍රපටයක් දෙබස්කවා සිංහලෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන සමාජධ්‍යක්ෂකවරු දෙදෙනෙක් පී සෝමසේකරන් සමග KW පෙරේරා KW පෙරේරා අධ්‍යක්ෂකවරේ විදිහට එළියට එන්නේ මේ පිරිමියෙක් නිසා චිත්‍රපටයේ ඔබට මතක ඇති සිනමා සංස්කෘති ගාම්ලි ෆොන්සේකා ගාම්ලි ෆොන්සේකා සමග සුමිත්‍රා ෆොන්සේකා මේ චිත්‍රපටයේ රඟපෑවා ඔවුන් දෙදෙනා හමුවන්නේ මේ පිරිමියෙක් නිසා චිත්‍රපටයෙන් චිත්‍රපටයේ සංගීතවත් කළ ආර් මුතුසාමි දීපද රචක චිත්‍රනන්ද අබේසේකර ගීතය ගායනා කරනවා කලාශූරණී ලතා වල්පොල සමග ධර්මදාස් වල්පොල සුදා වගේ මලක් නයි ආලින්ද දීවියා 啊。

अनागीस कालेज वे काले दु कई सिन

මිතුරනි අපි ඔබ ඊළඟට 50 දශකයේ අගභාගයට කැඳවාගෙන යන්නේ 1957 වසරේ නොවැම්බර් මාසයේ 29 වෙනිදා මේ චිත්‍රපටය තිරගතවන්නේ සරදම් චිත්‍රපටය මම හිතන්නේ ඉතාම රසවත් වුණු ගීත ගණනාවක් ඇතුළත් වෙලා තිබුණා. මේ ගීත ජනප්‍රියත්වයටත් පත් වුණා. ඒ ගීත අතුරින් මම හිතන්නේ මේ ගීතත් බොහොම ආදරණීය ගීතයක්, මිහිර රැඳුරු ගීතයක් බවට පත් වුණා. ඒ.එම්. රාජා සමගින් ජමුනාරාණි ගායනා කරනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ ටී සෝමසේකරන්. මේ ටී සෝමසේකරන්ගේ දෙවන සිනමා ප්‍රයත්නය පළමුවෙනි චිත්‍රපටයේ සැදසුලන් සංගීතවත් කළ දක්ෂිණ මූර්ති ගීපද රචකයා කරුණරත්න අබේසේකර මේ ගීතය අඩංගු රූපරාමයේ ජෝර්ජ් පෙරේරා සමග ෆ්ලොරිඩා ජයරත්නමයි රඟපාන්නේ ස්ටැන්ලි පෙරේරා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ නිරූපණය කළා. का ये कुंडला सीता का ये चिदला जखम पे मिला धनु बला Thank you.

සිංහල සිනමාවේ මේ රසවත් ගීත විඳින්න ඔබට අවකාශය ලැබලා දීලා තියෙන වෙලාවේ ඔබට පිළිවන්නේ ඔබ කාලෙකින් අහලා නැති ගීත තිබෙනවා නම් අපිට මතක් කරන්න. ඒ වගේම ඒ අතර සමහර වෙලාවට ඔබ පළවෙනි වතාවට අහන ගීත තියෙන පිළිවන්. ඒ නිසා ඒ රසවත් ගීත අපේ අපේ වැඩසටහනේ මුල්ම ගීත ඇසුරු කරගෙන රස විඳින්න ලබා දෙන්න අපි හැම උත්සාහයක්ම ගන්නවා. අපිට දුරකථනයෙන් හෝ ලිපි මගින් ඔබ එහෙම ඉල්ලීම් කරද්දී පැහැදිලිව මේ ගීතේ මොකක්ද කියන කාරණේ ලියලවන්න පිළිවන් නම් තමයි වඩා වැදගත් ගායකයා චිත්‍රපටය අනිවාර්යයෙන්ම සදාහන් කරන්න පුළුවන් අපිට පහසුවක් වේවි සහ මේ ගොඩක් දෙනෙක් එකම චිත්‍රපටයේ ගීත ඉල්ලන ස්වභාවයකුත් අපිට දකින්නට ලැබෙනවා ඒ වගේම කීප දෙනෙක්ම එහෙම ඉල්ලුවොත් අපිට සමහර වෙලාවට මේ සතියේ ප්‍රචාරය කරොත් අය අපිට ඒක ප්‍රචාරය කරන්න හැකි වේ. මොකද එහෙම වුණොත් එම දිගින් දිගටම එකම ගීතය ත්‍රිවැඩසරණ ඇහෙන තත්වයක් වෙන්න පිළිවන්. නිසා අපි ආරාධනා කරන සමහරලාට ඔබ මේ සතිය ඇහුවේ නැහැ කියන කාරණය උඩ අපිට ලබන සතියේ ප්‍රචාරය කරන්න බැරි වේවි ලලිත් මහත්මයා. නමුත් උත්සාහ කරමු අපි නෑකන ගීත සිංහල සිනමාවේ ඕනාතරම් අපි ප්‍රචාරය කරපු නැති ගීත ගොඩක් තියෙනවා. ඉතින් මේ ගීත වලටත් අවස්ථාවක් ලබා දෙමින් තමයි අපි මේ වැඩසටහනේ ඔබට මේ රසය බෙදලා දෙන්නේ. ඒතර අපේ වැඩසටහනේ ප්‍රචාරය නොවුණු ගීතයක් නම් ඉතාම සතුටටපත් වෙන අපි ඔබ ඉල්ලන්නේ නේද ලලිත් මහත්තයා ඒකට මම හිතන්නේ මේ වැඩසටහනටත් යම් ආලෝකයක් ලැබෙවි. ඉතින් මේ කාරණා මතක් කරමින් අපි යමු ඊළඟ ගීතේ රසවිඳින්න 1957 මාර්තු මාසේ 15 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙන්නේ සොහිරෝ චිත්‍රපටයෙන් තමයි ගීතය පුටා ගන්නෙ. ඔව් සමහර විට ඔබ හිතාවේ දැන් අපි මේ පෙළගස්වල තියෙන චිත්‍රපටවල නම් වත් සොහිරෝ මේ සොහිරෝ කියන චිත්‍රපටිය අපි ගීත එකයි වාදනය කරලා තිබෙන්නේ. මේ ධර්මදාස වල්පොල විසින් ගායනා කරන ලද ගීතයක් චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.එම්. නායකම් අධ්‍යක්ෂකවරයා ඒ.බී. රාජ් ආර් මුත්තුසාමි සංගීතවත් කළා W බෙනඩික්ට් ෆර්නෑන්ඩෝ මේ ගීතයේ ගීපද රචකයා රවින්ද්‍ර රූපසේන සමග ධර්මශ්‍රී රණතුංග මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ සොහොයුරෝ වශයෙන් මේ ගීතය රවින්ද්‍ර රූපසේන විසින් ගායනා කරන ගීතයක් චිත්‍රපටයේ Thank you. रोदे बागी सकता विपता लोग रोदे बागी දුකින් සිඟන්නා සිත ගණපති යාරි සත විඳිනා අදම මාර්ගේ දුකින් සිඟා සිත ගණපති යාරි සත විඳිනා රජු දුකිවේ දුකි රජුවේ රජ දුකිවේ දුකි රජුවේ සෝබා දහම් තේ සරතුවේ සතරෝ දේවාගේ आशा कचली मोहे ऐसन हावे पोदी दंडली आशा वे कचली मोहे ऐसन हावे पोदी दंडली मरुआदा जय हरी ಮರುವಾದ ಐಹೆರದ ಸುಬಾದಹಂತೆ ಕರುತೂರಿ ಕಸಿರುವುದೇ ಬಾಗಿ ಹುಂದನ್ನು ಹುಂದೈ ನುವ ಪಲಿ ವಿನ್ನಪವ ಜಗ ಮರಪಿಗೆ ನಯನ್ನಿ කළ හොඳ නුඹයි ලොව පවතින්නේ සින පවද තමයි අපි ගෙනයන්නේ කළ කළ දේ පල පල දේ කළ කළ දේ පල පල දේ සුබාදහම් තේ කරසේ දික්කතරෝ දේ බාගේ පලංග දුකවේ දුක ළඟ සැපවේ පලකනු බෑ කාටත් ලෝකේ සැප ළඟ දුකවේ දුක ළඟ සැපවේ පලකනු බෑ කාටත් ලෝකේ පව දුක දේ සින සැප දේ භව දුක දෙසිනසකද සුබාදහන්තේ කරකේරි කතරෝ දේවාලේ බලන්න දවදාස වල්පලයන්ගේ ගී හඬ කොයිතරම් ඉතා රසවත් අපිට වින්දනය කරන්න මේ ගීතය හරහා ලැබුණාද කියලා. ඒ තමයි මිහිර. ඉතින් මේ සියල්ල බොහොම ආදරෙන් සමීප කරනකොට අපි දන්නවා ගොඩක් දෙනෙක් අපෙත් එක මේ වැඩසටහන මේ මිහිර විඳිනවා කියලා මේ රසය නිසා වෙන්ම අපි යමු තවත් එවැනි රසවත්ුණු ගීතයක් රසවිඳින කලාශූරී ලතා වල්පොලගේ හඬින් ලලිත් මහත්මයා මේ ගීතය ඇතුළත් වුණු චිත්‍රපටය තමයි ශූරය 1957 මාර්තු මාසයේ 29 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වන්නේ සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළ කේ ගුණරත්නම් අධ්‍යක්ෂකවරයා ටී.ආර්. සුන්දරම් මේ ගීතයේ දීපද රචකයා කරුණාරත්න අබේසේකර ශූරින් හර්බිසන් විරත්න කාන්ත ගුණතුංග ඇල්ෆ්‍රඩ් දිර්මාන්න සමග රෝහිණී ජයකොඩි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ඔබට මතක ඇතිනම් මේ ගීතයේ අඩංගු රූපරාමයේ රෝහිණී ජයකොඩි සමග ලැඩි රණසිංහ රංගපෑවා මේ ගීතයට ගායනයෙන් තවත් එකතු වෙනවා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වනවා දක්ෂිණ මූර්ති ඊළඟට අහන්න තියෙන ගීතය ලලිත් මහත්මයා විශේෂත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මේ ගීතය යුග ගීතයක් නෙවෙයි සමූහ ගීතයක් විදිහට තමයි අපිට රස වින්දනය කරන්න ලැබෙන්නේ. ඒ කාලේ හිටපු විශිෂ්ටතම ගායන ශිල්පීන් ශිල්පිනියන් මේ ගීතය සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. සුජාත අතනායක, මිල්ටන්, එවැගේම කලාශූරි ලතා වල්පොල, ධර්මදාස් වල්පොල ඇතුළු සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි මේ ගීතය ගයන්නේ. සුජාගේ රහස චිත්‍රපටයෙන් ගීතය උපුටා ගන්න 1964 දෙසැම්බර් මාසයේ 24 වෙනිදායි චිත්‍රපටය තිරගත වන්නේ. සීමා සහිත සිලෝන් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළ ජබිර් ඒකාදර් අධ්‍යක්ෂකවරයා පී නීලකණ්ඨන් සංගීතවත් කලා ටී.ආර්. පාපා ටී.ආර්. පාපා සමග එම්.කේ. රොක්සාමි මේ ටී.ආර්. පාපා විසින් ස්වතන්ත්‍ර නිර්මාණ කළ එකම චිත්‍රපටය වුණා මේ සුජාගේ රහස මේ ගීතයේ ගීපද රචකයා කරුණරත්න බේසේකර රෝහිද සිල්වා සහ රෝයි හඳපාංගොඩ නැමැති කලාකරුවන් දෙදෙනා එහෙම නැත්නම් රංග ශිල්පීන් දෙදෙනා මේ සුජාගේ රහස චිත්‍රපටයෙන් තමයි සිංහල සිනමාවට අවතීර්ණ වන්නේ ජීවරාණේ කුරුකුළු සූර්යත් ප්‍රධාන චරිත රඟපෑවා රෝහිද සිල්වා සහ රෝයි හඳපාංගොඩ සමග शिवादा පිටරණ අපිට ලියලවන්න පුළුවන් අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මේවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. නිෂ්පාදක බක්මේවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. මේ ලිපිනේට ඔබ කැමති ගීත තියෙනවා නම් අපේ වැඩසටහන පිළිබඳව දක්වන අදහස්, ඒ වගේම මේ සිංහල සිනමාව පිළිබඳව ඔබ ගව තොරතුරු කියන්න පුළුවන්. ඉතින් ඒවා අපිට යොමු කරන්න පිළිවන් නම් ගීත තියෙනවා නම් මේ මුල්ම ගීත යොමු කරන්න පුළුවන් නම් තවත් බොහෝ දෙනෙක්ගේ අස්සේ උදෙසා අපිට ඒවා අපේ වැඩසටහනෙන් ප්‍රචාරය කරන්න හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි යමු ඊළඟ ගීතයට ලලිත් මහත්තයා අපි තෝරාගන්නේ 1973 වසරේ තිරගත වුණු චිත්‍රපටයේ ගීතයක් හද්දින්නත්තරු චිත්‍රපටයේ මේ ගීතය ජෝතිමත් හඳින් අපි රස වෙනින්නේ. නිෂ්පාදනය කරනවා ධර්මදාස අලුත්ගොඩ සමග බන්දුවලගල අධ්‍යක්ෂකවරයා පතිරාජ එල්.එස්. දයානන්ද සංගීතවත් කලා සුමේද හේවා විතරණ දීපද රචකයා ජයන්ත සෙල්ලහේවා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා විජය කුමාර නතුංග මාල්නී ෆොන්සේකා තෝනි රණසිංහ අශෝක හේවලිකාර්ණ සමග දේවිකා කරුණාරත්න ඔබට මතක ඇතිනම් මේ චිත්‍රපටයේ අවසාන ගීතය වෙනවා ඒ අවස්ථාවේ චරිත නිරූපණය කළා තෝනි රණසිංහ අශෝක හේවලිකාර්ණ විජය කුමාර නතුංග සමග මාල්නී ෆොන්සේකා පැතුම් ඔය සිනිතේ මැදේ නුරාගී පැතුම් ඔය සිනිතේ මැදේ ආශාරොණින් සිවුසු වන්දියේ මතකේ තුරුල් දෙවි තිබේ සිරිතෙන් හද ලෙඩට වරමින් ඔබේ උණුසුම් ඇඟුම් වල මතුවේ නයේ උණුසුම් ඇඟුම් වල මතුවේ නයේ ඔබ වාසනාවන් කුමාරියේ ආශාරුන් සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා ඉතරනේ ඒ ජෝතිමත් හඬ සමගින් අපි ඇන්ජලින් ගුණතිලකයන් ගායනා කරපු දොර ඈත පටන් කියන මේ ගීතයත් රසමෙදි මූලිකව චිත්‍රපටයේ කිංකිණි පාද 1966 ජූනි මාසේ 16 වෙනිදා සිලෝන් තියටර් සහ සමාගමේ සිනමාල් වල කිංකිණි පාද තිරගත වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරනවා ඩී.කේ. චිත්‍රපට වෙනුවෙන් ඩග්ලස් කොතලාවල. අධ්‍යක්ෂකවරයා කිංස්ලි රාජපක්ෂ සංගීතවත් කලා පීඑල්ඒ සෝම්පාල දීපද රචකයා නිහාලේ ජයසිංහ ප්‍රේමා ගණේකොඩ වික්‍රම බෝගොඩ සමග කිත්සිරි පෙරේරා සහ සඳ කුමාරී චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මීළඟට 80 දශකයේ ගීතයක් තෝරාගෙන තියෙන 1981 ජූනි මාසයේ 26 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වන්නේ. ආචාර්ය නන්දා මාලිනියගේ ගීතයක් තෝරාගෙන තියෙන්නේ මේ ගීතය අපි උපුටාගත්තේ වජිරා චිත්‍රපටයෙන්. ඔව් චිත්‍රපටය නිෂ්පාදනය කළේ වයි.එම්. කරුණාතිලක අධ්‍යක්ෂකවරයා මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතවත් කලා ආචාර්ය වික්‍රමරත්නායක දීපද රචකයා කුරරත්න ආරිවංශය ආනන්ද සිරිසේන විසින් ගුවන් විදුලියට රචනා කරන ලද වජිරා නම් වුණු නාට්‍ය අසුරින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ ප්‍රධාන චරිත නිරූපණය කළ අමරසිරි කලන්සූරිය සමග නදික ගුණසේකර මේ ගීතය මගේ මතකයේ හැටියට අප මේ වාදනය කරන්නේ පළමුවෙනි වරට ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ මේ ගීතය පසුබිමින් ගෑනක් නදීකා ගුණසේකර මේ අවස්ථාවේ ඔබ තිරේ දකින්න ඇති. එසේනම් මිතුරනි මේ ගීතයත් සමගින් අද අපි බක්මීලෝ වැඩසටහනින් සමුගෙන යන ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත තිබෙනවා නම් අපිට ලියලවන්න පුළුවන් අපේ ලිපිණිය තමයි නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබ සියලු දෙනාට පෙරවන්.